අපි කතා කළේ ප්‍රතිවීක්ෂා කිරීම ගැන. ප්‍රතිවීක්ෂා කිරීම හොඳට පුරුදු කරගත්තොත් අපිට බණ භාවනා කිරීමෙන් ධර්මයේ පුරුදු කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්කම තිබෙනවා. බණ භාවනා කිරීමෙන් අපි අපේක්ෂා කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පරිපූර්ණ කර ගැනීමයි. ධර්ම ශ්‍රවණය, ධර්ම සාකච්ඡා, සමතය විදර්ශනාව කියන මේ අංග හතර පුරුදු කිරීමෙන් අපි අපේක්ෂා කරන්නේ බලාපොරොත්තු වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පරිපූර්ණ කර ගැනීමයි. එතකොට ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය අපි හොඳින් පුරුදු කරනවාද කියන කාරණාව අපි නුවණින් විමසා බැලිය යුතුයි. ප්‍රත්‍යක්ෂා කරලා බලන්න ඕන. ප්‍රත්‍යක්ෂා කරන්න ඕන. එතකොටයි අපිට සතුට සිතින් ඒ නිවන් මඟ පුරුදු කරන්න පුළුවන්කම තිබෙන්නේ. අපි භාවනා කළ පමණින් ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු වෙනවාද කියන දේ සිද්ධ නොවෙන්න පුළුවන්. අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය ඉගෙනගෙන හොඳින් හඳුනගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු කරගන්න ඕන. අපි තුල පිහිටව ගන්න ඕන. ආංශේ පිහිටවගත්ත මඟ පරිපූර්ණ වන්නේ භාවනාව තුලයි. භාවනා කළ පමණින් ආරෂ්ඨංගික මාර්ගයේ වැඩිනවා කියන කාරණාව ගැන අපට කියන්න පුළුවන් කමක් නැහැ. අපි එහෙමනම් ආරෂ්ඨංගික මාර්ගය හඳුනගෙන ඉගෙනගෙන අපි පුරුදු කරගන්න ඕන. එසේ පුරුදු කරගත්ත අප තුළ පිහිටවගත්ත කුසලය දැන් ආරෂ්ඨංග මාර්ගය කියලා කියන්නේ කුසලයක්. ඒ කුසලය අප තුළ පිහිටව ගන්න ඕන. එසේ පිහිටවගත්ත, ඇති කරගත්ත, උපදවගත්ත කුසලය පරිපූර්ණ වන්නේ භාවනාව තුළ. එහෙනම් අපි හොඳින් තෝර බෙර ගන්න ඕන අපි තේරුම් ගන්නට ඕන අප තුළ ආරෂ්ඨික මාර්ගය අපි පුරුදු වෙනවද කියන කාරණාව අපි තේරුම් ගන්න ඕන. එහෙම නැතුව අපි කරන්නම් වාලේ භාවනා කළ පමණින් නිවන් මඟ පුරුදු වෙනවා කියලා අපිට හිතන්න අමාරුයි. ඒ නිසා හොඳින් බලන්න ආරෂ්ඨික මාර්ගය ඉගෙන ගන්න. ඉගෙනගෙන ඒ අංග තමා තුළ පවතිනවද පුරුදු වෙනවද කියලා හොඳින් බලන්න. එතකොට අපිට තෝර බෙර ගන්න පුළුවන්කම තියේ මම මේ නිවන් මඟ පුරුදු කරනවද නැද්ද කියන කාරණාව. බලන්න හොඳට. තමන් සම්මාදිට්ඨිය පුරුදු කරනවද කියලා. සම්මාදිට්ඨිය තමා ඇති කරගෙන වාසය කරනවද කියලා බලන්න. එතකොට යම් කෙනෙකුට තේරෙනවා නම් හොඳින් බලනකොට තමන් තුළ සම්මාදිට්ඨිය පුරුදු වෙනවා කියලා. එයාට සතුටු සිතින් ඒ සම්මාදිට්ඨිය දියුණු කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් යමෙකුට තේරෙනවා නම් මා තුළ සම්මාදිට්ඨිය නැහැ කියලා. එයාට තියෙන සම්මාදිට්ඨිය ඇති කරගන්න උනන්දු වීමයි. ඒ නිසා හොඳට බලන්න අප තුළ සම්මාදිට්ඨිය තියෙනවද? සම්මාදිට්ඨිය පුරුදු වෙනවද අපි? ඇති කරගන්න මහන්සි වෙනවද කියලා බලන්න. එතකොට අපිට සම්මාදිට්ඨිය පුරුදු වෙනවා නම් ඇති කරගෙන වාසය කරනවා නම් ඒකන සතුරු සිතින් එයාට පුළුවන් දියුණු කරගන්න. ඒ සම්මාදිට්ඨිය පුරුදු නොවන කෙනා පුරුදු කරගෙන නැති කෙනාට සම්මාදිට්ඨිය ඇති කර ගැනීම පිණිස කැමැත්ත උපදව ගන්න. එතකොට සම්මාදිට්ඨිය කියලා කියන්නේ අපි දන්නවා කවුරුත් ආරි සත්‍ය පිළිබඳ අවබෝධය. එතකොට ඒක ඇති කරගන්නේ ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරය කියන ඒ අංග දෙක පුරුදු කිරීමෙන් එතකොට අපි ආරි සත්‍ය අහලා ඒ ආරි සත්‍ය ජීවිතයට ගලපලා බලමින් වාසය කරන කෙනාට සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන්. ඒ ධර්මයේ තියෙන ආකාරයෙන් අපි කල්පනා කරොත් කල්පනා කරනවා නම් අපිට සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් බලන්න අපි ඒ සඳහා මහන්සි වෙනවද? ඒ සඳහා අපි කැමැත්ත උපදෝගෙන කටයුතු කරනවාද කියලා බලන්න. ඉතින් ආන් එතකොට අපි සම්මාදිට්ඨිය ඇති කරගන්නට කල්පනා කරනවා නම් අපිට තේරෙනවා නම් අපි ඒ සඳහා මහන්සි වෙනවා කියලා කැමැත්ත උපදෝගෙන ඉන්නවා කියලා තේරෙනවා නම් අපිට සතුටු සිතින් යුක්තව ඒක දියුණු කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි ඒ සඳහා මහන්සි වෙන්නේ නැත්නම් ඒකට කැමැත්ත උපදව ගන්න. කැමැත්ත උපදවගෙන ඒ සඳහා උනන්දු වෙන්න. සම්මාදිට්ඨිය ඇති කර ගැනීම පිණිස උනන්දු වෙන්න. කැමැත්ත ඇති කරගන්න. ඒ සඳහා ආර්ය සත්‍ය ඉගෙනගෙන ඒ ආර්ය සත්‍ය ජීවිතයට ගලපමින් බලන්න ඕන. ධර්මයේ තියෙන ආකාරයෙන් පුරුදු කරගන්න ඕන. එතකොට අපිට යම් කලක සම්මාදිට්ඨිය ඇති කරගෙන වාසය කරන්න පුළුවන්කම තියෙයි. ඒ සම්මාදිට්ඨියෙන් යුක්ත කෙනාට සම්මා සංකප්ප ඇති කරගන්න පුළුවන්. බලන්න අපි සම්මා සංකප්ප ඇති කරගෙන වාසය කරනවාද කියලා. ඉතින් සම්මා සංකප්ප ඇති කරගෙන වාසය කරනවා නම් එයාට තේරෙනවා නම් සම්මා සංකප්ප පුරුදු කරනවා නම් එයාට ප්‍රීතිසිතින් යුක්තව ඒක දිනු කරගන්න පුළුවන්. සම්මා සංකප්ප පුරුදු වෙන්නේ නැත්තම් එයා කැමැත්ත උපදව ගන්න මම සම්මා සංකප්ප ඇති කර ගන්න ඕනෑ කියලා කැමැත්ත උපදවගෙන ඒකට උනන්දු වෙන්න. ඒ වගේ මේ සම්මා වාචා සම්මා කම්මන්ත මේ අංග තමන් පුරුදු වෙනවද කියලා බලන්න. එතකොට ඒ අංග තමා පුරුදු කරන කෙනෙක් නම් ඒ සඳහා උනන්දුව තියෙන කෙනෙක් නම් කැමැත්ත තියෙන කෙනෙක් නම් Tamanට සතුට සිතින් වාසය කරන්න පුළුවන් මම මේ නිවන් මගේ අංග පුරුදු වෙනවා කියලා. එතකොට පුරුදු වෙන කෙනා සතුට සිතින් යුක්ත ඒ අංග පුරුදු කරගන්න. ඉතින් Tamanට තේරෙනවා නම් මා මේ නිවන් මගේ අංග මා තුල පුරුදු වෙන්නේ නැහැ කියලා. ඉතින් Taman උනන්දුවක් ඇති කරන්න කැමැත්තක් උපදව ගන්න ඒ ඒ අංග තමා තුලට පමුණවා ගන්න පුරුදු කරගන්න කැමැත්තක් උපදව ගන්න. ඒ විදිහට විමසලා බැලුවොත් තමන් තුළ ඒ නිවන් මගේ අංග ආර්ය අෂ්ටාංගේ මාර්ගයේ අංග තමා තුළ පුරුදු වෙනවද කියලා විමසලා බලනවා නම් තමන්ට සතුටුසිතින් වාසය කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි වෙන කෙනෙක් කරන විදිහට තමන් කරන්න උත්සාහ කරනච්චරයි. කරන්නම් වාලේ කරනවා කියලා කියන්නේ. කාලසටහනේ භාවනා කරන මාත් භාවනා කරනවා. පොත් බලන් තින පොත් බලනවා. තේම නෙවෙයි. අපි මොකද්ද කරන්න කියලා තේරුම් ගන්න. අපි ආරෂ්ඨගේ මාර්ගය ඉගෙනගෙන ඒක පුරුදු කරගන්න ඕන. ඒ පුරුදු කරගන්න කෙනා පුරුදු කරගන්නවා කියලා වැටහීමෙන් යුක්තව කරනවා නම් එයාට සතුටින් වාසය කරන්න පුළුවන්. ඒ විදිහට අපි තමා පුරුදු කරන දේ තෝර බේරගෙන පුරුදු කරනවා නම් එයාට ඒක තවදුරටත් හොඳින් සාර්ථක කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ විදිහට අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග පුරුදු කරනවා නම් එයාට යම් කලක සම්මා සමාධිය ඇති කරගන්න පුළුවන්කම තිබෙනවා. බොහෝ අය බණ භාවනා කරලා කැමැත්තෙන් ඉන්නේ සමාධියක් ඇති කරගන්න. සමාධිය ඇති කරගෙන තමයි එයා මහන්සි වෙන්නේ. නමුත් එයා සමාධිය සඳහා උවමනා කරන අංග තමා තුළ තියෙනවද කියලා බලන්නේ ඒකයි මම කිව්වේ. සමාධිය ඉබේ ඇතිවෙන එකක් නෙවෙයි. සමාධිය සඳහා පුරුදු කරගත යුතු අංග සමාධි පිරිකර කියලායි භාගතුන් වහන්සේ පෙන්වුවේ. ඒ සමාධි පිරිකර හතක් අපිට කියා දීලා තියෙනවා. ඒක අපි දන්නව නේද? ආන්ගේ සමාධිය සඳහා වුමනා කරන අංග හත අපතල පුරුදු වෙනවද කියලා බලන්න. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව, සම්මා වායාම, සම්මා සති කියන මේ අංග අපි තුල පුරුදු වෙනවද කියලා බලන්න. ඒ අංග අපි පුරුදු කරනවා නම් අපි පුරුදු වෙනවා නම් යම් දවසක අපට සම්මා සමාධිය ඇති වෙයි. ඉතින් සම්මා සමාධිය ඇති කර ගැනීම පිණිස ඌමනා කරන අංග පුරුදු නොකර සමාධිය ඇති කරගන්න කල්පනා කළොත් ඒක කවදාවත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි බණ භාවනා කරලා සාර්ථක ප්‍රතිඵල අපේක්ෂා කරන කෙනා කැමැති විය යුත්තේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග හොඳින් ඉගෙනගෙන ඒවා පුරුදු කරගන්තයි. ඉතින් ඒ විදිහට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග පුරුදු කරගන්න ඕන යම් කෙනෙක් තමා තුළට පිහිටවගෙන තමා තුළේ අංග පුරුදු කරගන්න කල්පනා කරන කෙනාට ඒ පුරුදු කරගන්න අංග භාවනාව තුළින් පරිපූර්ණ කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා හොඳට ඉගෙන ගන්න ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග ඉගෙන ගන්න. ඉගෙනගෙන ඒ අංග ජීවිතයට පමුණවගන්නේ කොහොමද කියලා දේශනාවල කියා දීලා තියෙනවා. ඒ විදිහට ඒ දේශනා ඉගෙනගෙන කික් අංග හොඳින් පුරුදු කරගන්න. එතකොට අපිට භාවනා කරලා ඒ භාවනාවකින් අපි යම් අපේක්ෂා කරන ප්‍රතිඵලයක් තියෙනවා නම් ඒ නිවන් මඟ පරිපූර්ණ කර ගැනීම පිණිස අපේ කැමැත්තක් තියෙනවා නම් ඒ කැමැත්ත ඉටු කරගන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අපි තුල පුරුදු වෙනවාද කියලා හොයලා බැලුවොත් එයාට සතුටුසිතින් වාසය කරන්න පුළුවන්කමක් තියෙනවා. එයි. එයා දන්නවා දුකින් නිදහස් වෙන මාර්ගය තමාට විවෘතයි කියලා. නේද? ඒ තමා තුළ ඒ අංග පුරුදු වෙනවා. ඒතර එයාට සතුටක් තියෙනවද නැද්ද? සතුටක් තියෙනවා. එයා කනස්සල්ලෙන් වාසය කරන්න වෙනවද එයාට? නෑ. කනස්සල්ලෙන් වාසය කරන දෙයක් නෑ යාට. එයා සතුට සිතින් වාසය කරනවා. එයා දන්නවා එයා නිවන් මඟ පුරුදු කරන කෙනෙක් කියලා. ඒක තව කෙනෙකුට කියා දෙන්න පුළුවන් එකක්ද? තව කෙනෙකුට කියා දෙන්න බෑ. තමන්ම තමයි දන්නේ. ඒක ආඩම්බරය ඇති කරගන්න ඕන දෙයක්ද? ඒ නිවන් මඟ පුරුදු කරන කෙනාට ආඩම්බරය ඇති වෙන්නේ නැහැ. ඇයි? ආරෂ්ඨංගේ මාර්ගය කියලා කියන්නේ කුසල් වැඩෙන තැනක්. අකුසල් වැඩෙන තැනක් නෙවෙයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන කෙනා තුළ මාන්නේ වැඩෙන්නේ නැහැ. මාන්නේ දිනු වෙන්නේ නැහැ. ඇයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ කුසල රාශිය කියලා කියන්නේ. කුසල් වැඩෙන්නේ. එහෙනම් අපි බණ භාවනා කරන කෙනා තුළ ආඩම්බරයක් වෙනවනම් මාන්නේ වැඩෙනවනම් එතන ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන්නේ නැහැ. වැටුණා නේද කාරණාව? එහෙනම් යම් කෙනෙක් තුළ සමාධියක් ඇති වුනහම ඒ සමාධි මුල් කරගෙන යාට මාන්නේ නම් එන්නේ ආඩම්බරේ නම් එන්නේ ඒ ආරේෂ්ඨගේ මාර්ගේ වඩලා නැහැ ආරේෂ්ඨගේ මාර්ගේ වඩනවා නම් එතන කුසල් වැඩින්නේ අකුසල් වැඩින්නේ නැහැ එහෙනම් හොතේට බලන්න අපි තුළ ආරේෂ්ඨගේ මාර්ගේ පුරුදු වෙනවාද කියලා ආරේෂ්ඨගේ මාර්ගේ අපි පුරුදු කරනවාද කියලා හොඳට බලන්න බලලා තෝර බේරගෙන ඒ සමාධි පිළිකර හොඳින් පුරුදු කරගන්න බලන්න. ඒතර යම් කලකදී අපිට සම්මා සමාධිය ඇති කරගන්න අවස්ථාවක් ඉපදෙයි. එහෙම නැතුව අපි කරන්නම් වාලේ භාවනා කිරීම අර්ථයක් නැහැ. ඉතින් අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය ඩිංගක් හරි පුරුදු කරගත්තොත් අපිට ඒකෙන් මහත්ඵල උදා වෙනවා. එනිසා අපි මේ ජීවිතේ මුළු ජීවිතේම මහන්සි වෙලා හරි කමක් නැහැ. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග Taman පුරුදු කරගන්න කල්පනා කරන්න. ඉතින් ඒ සඳහා ධර්මයේ හොඳින් ඉගෙන ගන්න, නැවත නැවත ඉගෙන ගන්න, ඉගෙනගත් ධර්මයේ හොඳින් පුරුදු කරගන්න කල්පනා කරන්න. එතකොට අපිට යම් කලකදී ඒ අවස්ථාව උදා කරගන්න පුළුවන්කමක් තියෙයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග හුරු කරගන්න පුළුවන් කලක් එයි. ඒක කලබල වෙලා කරන්න පුළුවන් එකක් නෙවෙයි. හදිසියෙ කරන්න පුළුවන් එකක් නෙවෙයි. දවසෙන් දෙකෙන් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා කලබල නොවි ධර්මයේ ඉගෙන ගන්න. පොතපත බලන්න. පොතපත බලන්න, පටි අහන්න, ඒවා කළා ධර්මයේ ඉගෙන ගන්න. ධර්මයේ ඉගෙනගෙන ඒ ඉගෙනගත්තු ධර්මයේ නුවණින් කල්පනා කරන ධර්මයේ තියෙන ආකාරයට. එතකොට අපිට සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන්කමක් තියෙයි. සම්මා දිට්ඨිය ඇති කරගත්ත කෙනාට අනිකුත් අංග ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඒතර සම්මාදිට්ඨිය ඇති කරගන්න නැතුව අපි කොච්චර බණ භාවනා කරන මහන්සි වුණත් ඒ බණ භාවනාවෙන් සාර්ථක ප්‍රතිඵල අපට අත් කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. නිකම් මහන්සියක් විතරයි. අන්තිමට එපා වෙනවා. එපා වෙලා අතහරිනවා. ඒ නිසා හොඳට කල්පනා කරලා තේරුම් අරගෙන ධර්මයේ ඉගෙනගෙන ධර්මයේ තියෙන ආකාරයට ඒ ආරි සත්‍ය ජීවිතයට ගලපලා බලන්න. එතකොට අපට සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන්කමක් තියෙනවා. ලැබි. ආන් ඒ අයට ඉතිරි අංග ජීවිතයට පුරුදු කරගන්න පුළුවන්කමක් තියෙනවා. හොඳයි එහෙනම් ශිළු දෙනාටම ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය හොඳින් තේරුම් අරගෙන ජීවිතයට පුරුදු කරගන්න අවස්ථාව භාග්‍ය